ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ අද අපි 9 වෙනි දවසටයි පතරති අපි 9 වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලු දෙනා tempත් වෙලා සාදුකාරය පාත්තු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 අතකෝසෝ භික්ඛෝ තින්නකත්ත සාකපලාසං සංකඩ්ඩිत्वा කුල්ලං වද්දිत्वा තං කුල්ලං නිස්සාය හත්තේන ච පාදේච වායමමානෝ අත්ති සොත්තිනා පාරංගච්ඡය තින්නෝ පාරවතෝසි තලේ තික්ඛති බ්‍රාහ්මනෝති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ආශිවිශෝකම සූත්‍ර පාසුකාවයට තේ සර්වජන් වහන්සේ ඒ ඉදිරිපත් කරන මේ ජවනිකාවේ ඒ නාඩගමේ අන්තිම ජවනිකාවයි මේ අද දවසේ තියාගත්ත මාතෘකාවට හංගලා තියෙන්නේ. අපි පොඩි කාලයකින් එක ඉතිහාසය මතක් කරගත්තොත් සර්වජන් සඳහන් කරනවා ඒ පුරුෂයෙකුට අනක් ලැබෙනවා මේ ආශිවිෂ වූ ඝෝර විෂ වූ උග්‍ර විෂ වූ සත්‍ය හතර විදිහට උපස්ථාන කරා. ඉතී සංකප්පයෝ මේ ආයෝපස්ථානේ බලාපොරොත්තුව ඊතාවත්ම ඇති ගැලිය ආශ්‍රේත වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට හිතා ගන්න අමාරු මොකද්ද වෙන්නේ කියලා කෙසේ නමුත් ඒ අවස්ථානුකූලව සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙනවා පඬිතෙක් ඉදිරිපත් කරලා කියනවා ඔය ආශිවිෂ සහිත සත්තු හතර දෙනවා ලිවිලාවේ ඔය මප්‍රේමයෙන් සාදරයෙන් ආදරෙන් ළඟට ආවට සමීපස්තව ගත කරාට ඒක එක්කනගේ රුචි අරුචිකම් වෙනස් ඒ නිසා උපස්ථාන කරන වෙලාවේදී එක්කෙනෙක් හරි කිපුණොත් ඒකේ නදාස්තකවොත් මරණාන්තික දුකක් හෝ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් කරන්න තියෙන්නේ මේ සංකේ හතර දිනාගෙන් ගැළවිලා යන එකයි කියන එක මතක් කරගන්න. ක්‍රම වේදික නේද කියන්නේ යමක් සුදුසු නම් ඒක කරන්නේ කියලා කියනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ පස්සේ සූත්‍රේ පසුභාගය සඳහන් කරනවා මේ හතර මහා භූතයන්ගෙන් පටවියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගෙන් සම්බන්ධය මේ පෙන්වන්නේ ඕනම කෙනෙක් ඒ තමන්ගේ කය සම්බන්ධයි හතර මහා භූතයන් ප්‍රේම කරනවා ඒවට පස්ථාන කරනවා නාම කවම පොණ නමුත් එකක් කර කිපිච්ච දවසක වාත කුපිත පිත්ත කුපිත සෙම කුපිත කියලා ඒ ධාතු වල කිපිච්ච ගමන් කුතුමාකාර රෝගවලටපත් කරනවා. ඒක නිසා එයා මේ ප්‍රස්ථාන කරන ගමන් හෝ මේකෙන් ගැලවීමේ මාර්ගයක් කල්පනා කරේ නැත්තම් වැඩි ප්‍රමාණයක් අප්‍රමාණී වේ නිසා කල්පනා කරන්න ඕනේ ඊට පස්සේ ඒක නතර සුදුසු ක්‍රම සහ විදි මාර්ගයෙන් මේ වස්තු විවිධයේ නැත්නම් භවෝග සම්පත් විශේෂිත ආශාව දුරුවක් කරනවා. නමුත් ඒ දුරුවක් කරලා මේ කතාවේ විදිහට උපමා විදිහට ඒ පුද්ගලයා මේ හතර මහා භූතයන්ගේ නැත්නම් හතර මහා ආශිවිෂ ගෝර සර්පයෙන් ගැලවිලා දුකගෙන යනකොට එයාගේ යාළුවෝ පස්තේ රජුරෝ මෙහෙවනවා මේ පුද්ගලයා අල්ලගත්ත ඉතින් ඒ පස්තේනා මිත්‍රයෝ වුණාට සත්පුරුෂ කියලා කියනවා ඉන්නේ රජානක් ක්‍රියාත්මක කරන්නයි ඔය ඉන්නේ රජුරෝගේ න්‍යාය පත්‍රයකට අනුවයි ඔබට මනාපෙට නෙවෙයි කියලා. ඒ නිසා මිත්‍ර ස්වරූපයෙන් පෙනුනට ඒ ගැන දැනගෙන කටයුතු කරන සුදුසුක් කරන්නේ කියලා. ඉතින් බුදුචානන්සේ සඳහන් කරන කිසි කෙනෙක් අර විදියට කාය විවේක වශයෙන් තීව්‍ර වලින් වෙන විලා ප්‍රියමනාප වස්තු නෑදෑයෙන් වෙන විලා ගියාට ඒක නැගේ හිතට යන යන තැනට පහර දෙන මේ නීවරණ ධර්ම තියෙනවා නැත්නම් නිවන් කියන්නේ එක පැත්තක් අනිත් පැත්තෙන් කියනවා නම් උපාදානස්කන්ධ තමයි අල්ලබදාගත්ත දේවල් හිතටවද දෙන්නේ. කොහේ යත් එක පිටිපස්සෙන් එනවා. ඒ දේ භෞතික වශයෙන් නැති වුණාට ඒව පිළිබඳ මතක සටහන් වද වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයාට ඒක තේරෙන්නේ කාම වස්තුන්ගෙන් తాවකාලික වෙන් වෙච්ච දවසට විතරයි. කාම වස්තු දෙක ඉන්නකොට අපිට පේන්නේ නැහැ. පෙන්වුණාට පස්සේ තේරෙනවා වස්තුෙන් වස්තු කාම වස්තුෙන් වෙනුනට වස්තු කාමයේ හිතේ වැඩ කරනවා කියලා. ඒක වැඩ කරන්නේ පාරමස්කන්ධ විදියට. ඉතින් ආ හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. නමුත් සත්පුරුෂයා කියනවා මේ නිසා මම කදාකත් හිතට ස්පාසවත් දෙන්නේ චිත්තක්ෂණයක්වත් ඉසුඹුලට චිත්තක්ෂණයක් තරම් හිතට විවේක වෙන්න දෙන්නේ නැහැ. මේ නිවන ධර්ම නැත්නම් මෙතන කරන පංච උපාදානස්කන්ධ වාදය. ඉතින් මේ පුද්ගලයා කොයි වෙලාවක හරි උත්සාහ කළොත් වස්තුකාමී නෙවෙයි කාම වස්තුනේ වස්තුකාමී දෙකෙන් වෙන්නේ කියලා. යටිකාවට සඳහන් කරනවා වැලිකලියේ පටන් යාළුවා හිටපු යාළුවෙක් අර පස් දෙනාගේ දුෂ්ලකම දැකලා රජුරෝ මෙහෙමනවා කඩුවක් අතට දීලා දොටුතන මරනවා. ඒ යාළුවා ඉන්නේ මිත්‍රකම් කිය කියලා. එතකොට ඒ සත්පුරුෂයා කියනවා එලිකෙලියේ පටන් මේ යාළුවා එන්නේ කඩුවක් අතට තියාගෙන ඒ නිසා ප්‍රමාණෙත් එපා ප්‍රමාණොත් අනුස්තකටපත් වෙනවා කියලා සුදුසුසක් කරන්න කියලා. ඒක සර්වඥාන්සේ පෙන්නන්නේ නන්දි රාගය කියලා නැත්නම් තණ්හාව කාම වස්තුවට විතරක් නෙවෙයි ඒ කාම වස්තුකේ තියෙන සංඥාවට නාම ධර්ම වලට හැම දෙයකටම අපි බැඳෙනවා ධර්මයක් වශයෙන් කියනවා නම් ආධ්‍යාත්මික ගමනදී මෙච්චර කැප කරලා තමන් උපයාස අපයා ගන්නලද මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා අපි එන්නත් කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා වගේ දේවල් බහුසුත ඥාන විනය එහෙම නැත්නම් තමයි කුලවන්තකම ධනවන්තකම බෞද්ධ භාවයේ මේ හැම දෙයක්ම අන්තිමට නන්දේට ආහාර වෙනවා. ඉතින් ඒකේන මේ මගීම තාගී මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් නිසා මම මේවට ප්‍රේම කරන්න කමක් නැහැ කියලා හිතියොත් ඒකේන ප්‍රමාවට ලක් වෙනවා. ඒ වගේ මොනක් වෙන්නේ පුළුවන් බුද්ධජෝත්කයන් වහන්සේලා සඳහන් කරන්නේ ඒ වගේ වෙන්නේ පරීක්ෂිත කරන්න ඕනේ. ඒ පරීක්ෂණය සඳහා නන්දිය බහැර කරනවා. ඒ නම් දී බැහැර කිරීම නිසා භාවනා කරන යෝගාවචරයට බලාපොරොත්තු සුම් වෙනවා. මෙතෙක් කල ඉතාම ආශාවෙන් හරියම කරපු දේවල් පිළිබඳව නොතකන තත්ත්වයක් උපේක්ෂා තත්ත්වයකට හිත පුරුදු කරනවාමයි පුරුදු කරපු ගමන් හිත බලාපොරොත්තු සුම් කරගන්න මොකද ජීවත් වෙන්නේ. ඒ හම්බකට හැම දෙයකම අපිට වෙන වෙන්න වෙනවා නම් කියලා ඒක පිළිබඳව නැස්චාත් හිතනකොට හිතට මහා පාළු ගතියක් හිතට මහා ඉච්ඡාවක්ත්වයක් හිතට මහා බැලුම් කවුලන්තියක් වගේ බැක්ටරියක් ඩිස්චාර්ජ් වෙනවා වගේ දැනෙනවා ඉස්සරහා බලාපොරොත්තුවක් මොකක් සඳහා උනන්දුවක් කරගන්න කියන මතක තියෙනවා සම්පූර්ණ අර කුසල ඡන්දේ වගේ තිබුණු ඉදිරි ගමන ප්‍රගතිය අභිවෘද්ධිය වගේ දේවල් අත්මු පුස්සක් බව හෝ හීනයක් පවතී. මේ තේරීම නිසා ඒ මනුස්සයාගේ හිත ගත බාහිර පේන්නේ එන ගහට සුණු පිටියක් වගේ. මේක ඉස්සරහට කියන ශුන්‍යංගා ශුන්‍යකාම කියලා කියන්නේ අධ්‍යාර ගමනකට ගමක් වගේ වෙනවා. ඒක මේ පුදුලට අර දැන් අර තිබුණ උද්වේග කරපයි නෑ. දැන් මේ අතහැරලා ගමේ ගමේ ඉන්නකොට යන යන තන හිස් කතියක් වෙන ගියක් ගා හිස් භාජන භාජන පාස හිස් අන්නේ හිස්තන ඉන්නකොට සත්පුරුෂෙක් කියලා කියන ඔය ගම දැනට ඔහම චුණක ගොම්මන් වෙනකොට මොකට ගම් පාරම හොරු වෙනවා ඉන්න සේරම මරනවා ඒ නිසා ඔතන පමා වෙන්න එපා කිය. එතකොට ඒ පුරුෂයා සුදුසුක් කරන්නේ කිය. එතකොට ඒ පුරුෂයා එතනින් ඉක්මන යනකොට අද දවසේ මාතෘකාව තියෙන්නේ යාකම්බන විශාල දීකලක් එහෙම නැත්නම් ඊතර වෙන්න බැරි කලක් දැන් පේනවා මෙතන ඊටාම මෙතර ඊටාම බයජනකයි අනිස්තිරයි කොයි පැත්තේ රජුරෝ මේ රාජ බටයෝ මෙහෙමයි කියන්නේ ඊතර සාන්තයි එතන ക്ഷേමයි මොකද යන්න බෑ ගඟ විශාලයි වතුර උද ගන්නවා කියලා කියන්නේ විශාල වතුර කරක් ඉතින් ඒ පුද්ගලයා කරන්නේ ළඟ තියෙන ලී තරකබලි වට ගැලි කෙහෙල් කොටවල් වගේ එකතු කරලා පුංචි බහුරක් හදාගන්න. බහුරක් හදාගෙන තින කට්ට සාකපලාව සංසන්තරණ දෙත්තා කුල්ලම් බන්දිත්තා. ඒ ඔක්කොම ලිය ඉරපොලි වැයංගාමලි මොනවත් නැහැ. ඊකොට එකතු කරන වැල්පටවල එකතු කරගෙන යනතම් නිකන් කැදලා කොයි කුල්ලම් බඳගෙන තන් කුල්ලම් නිසාය. ඒ මෙතන කියන්නේ පාහුව කියලා පහුර කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ ඒ පහුර උපයෝග කරගෙන හත්තේ ඊට පායේ හිටිට වායනවා ඒක මේ මෝටර් බෝට් එකක් කියන්නේ ඒක අන්තම් ගොඩම වතුර ගිලෙන්නේ නැතුව රන්තලද උදව් වෙනවා නමුත් වතුර ගහගෙන යන ඡාය අතින් පයින් ගමි ගහමින් අර ඒකට කියන්නේ පහුර උදව් කරගෙන සොත්තිනා අතප්පයක් ගන්න තේකුණට යනවා සොත්න පාරං ගච්ඡේය. ඒකට කියනවා තින්නෝ පාරගතෝ වේ. ඒ කියන්නේ යා දුක් සහිත තැන ඉක්මවලා ക്ഷേමයට පත් වුණා. මෙතර බහුකල ඊතර ගියා. පාරගත ඊතරකටපත් කියන අදහසයි කියන්නේ. තලේ දිත්තේ යහපත් ඉගුරේ පිටනවා. එතකොට යන බ්‍රාහ්මණයයි මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. මේ කියන ජවනිකාවේ සිද්ධි ගොඩාක් නැත්නම් ධර්ම කරුණු ගොඩාක් නැත්නම් ධර්මාන්තශනාවක් තියෙනවා ඒක තමයි අද අපි ධර්ම දේශනාවට මාතුකා කරගන්නේ එතකොට බුදුජානකේ සඳහන් කරනවා යාගේ පේන ජලකඩ යාගේ පේන ගංගාව ඕග ඕග කියලා කියන්නේ දියපාර කියන එක ඒකින් පෙන්නන්නේ භව කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියලා අපි දිගටම තියුණා කාමයට අනුයන අනුයත වෙන කාමයට ගසාගෙන යන කාලයක්. ඒ කියන්නේ අපි සමාධිශීලී වෙනවා කියලා අලුත්ම තියෙන මොස්තරේ කරනවා කියලා. එහෙම නැත්නම් මේ රට යන තාලට යන්න ඕනේ කියලා. රට යන්නේ කෙලින්ම කාමයට. අපි ඒකම යන ගතිය ඇබ්බැහියක් අපේ. අපි හිතන්නේ ඒක තමයි ශිෂ්ටාචාර වෙනවා කියලා. අපි තමයි කියන්නේ පෙරමුණ ගන්නවා කියලා. ඒක නොකළොත් අපිට ඉන්නේ අපි සමාජයේ ඉන්න දන්නේ පසුගාමි. ඒක නිසා අපි යන ආකාරකල්ල. ඉතින් කෙටි කියන්නේ වැලට වැටුණොත් වැල්ල කහු වෙනවා පිළිසක්කකට ගියොත් ඒ පිළිස යන ගමනේ අනිවාර්යම සමාජිකත්වයක් කියලා වෙනවා. එතකොට වැලක වැටුණා කියලා කියන්නේ අපි ඒ කට්ටිය අපි යන්නේ ඉස්ලාම ප්‍රතිපත්ති තීරු කරගෙන ඉවරයි. අපි ඒ වැලක වැටුණොත් ඒ යන වැලට අපි යනවා. ඉතින් ඒකට යාට යන්න වෙන්නේ කාමයටමයි. මොකද මේ ලෝකෙ කිසිම එහෙම සමිතියක් සමාගමක් නැහැ. ඒ දේශපාලන ආර්ථික සමාජික කියන පරමාර්ථලින් තොර. ඉතින් ඒකට වැඩි සමාජිකත් හම්බෙනවා කියන්නේ වැඩි කාමෝගීක වැඩි. දීපුකලයට තේරුම් ගන්න වෙනවා. ඒ කාම ඕග ලෝකෙ තිබුණාට ඒව අපි ඇදලා ගන්නෑ. අපි ගිහිල්ලා ඒක සමාජිකත්වයට ගන්න. අපි අඳාවටලා ඒක ඉල්ලගන්නේ. ඒක නිසා ඒ අත්තු කියන අපි වෙන්නේ කියලා නෙවෙයි අපි උඹ ආවන විඳපන්. මෙතනදී ආට තේරෙනවා දැන් ප්‍රමාණතරණ ධාතුන් සමාවෙන් ගලවුණා පංච පාදස්කන්ධ පිළිබඳව තේරුම් ගත්තා නන්දිකාගේ තේරුම් ගත්තා එතකොට එන පාළුගතිය නිසා මම රැල්ලට අහු වෙන්න හදනවා දැන් එතන කිසිම රස ධර්ම දෙයක් නැහැ සිද්ධි බහුල කරන්නේ පාළුගතිය නිසා රැල්ලට ගියොත් ආය රැල්ලට අහු වෙනවා ඒක කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් පැක්කොත් එක්ක තමයි නැගිටින්නේ. ඒ බල්ලොත් එක්ක බුදින කෙනාගේ දෝෂ මිසක බල්ලන්ගේ දෝෂෙ නෙවෙයි. බල්ලා හැමදාම පැක්කොත් එක්ක තමයි ඉන්නේ. ඉතින් අපි යන්නේ බල්ලෝ ගාවට එන්නේ පැක්කොත් එක්ක. මේක කියනවා භව යෝගය භව ඕගය භව වේගය කියලා. ඒක නැත්තම් කාම කාමෝගය කියලා එහෙම නැත්නම් ඒ කාමෝගයට කියලා සාර්ථක වෙච්ච මිනිසයා තමන්ගේ වැල්ලේ ගිහිල්ලා වැලට ගිහිල්ලා ඒකේ නායකකම අරගෙන නහුනාම ලබලා ඩාවසත්කාර ලැබුවට පස්සේ එයාට හිතෙනවා මගේ ගෙදර අයටත් ඒක දෙන්න අම්මට තාත්තට ඒක දෙන්න යانے යන තැන ඒක ලබන්න හිතත් ඒක ලබන්න. එතකොට යායේ ලැබපු භව සම්පatti භවෝපේ ඉති පිටරි වඩන්න තනියම කල්පනා කරනවා. ඒක සාමාජික පැත්තෙන් බලනකොට කියන්නේ Taman විදින සැප අනුද දෙන්න හදනවා කියන. නම් සර්වඥාන්සේ සඳහන් කරනවා ආදී විනේ සැප කියන එක දෙන වචනය තමයි දුක. ආදී විනේ අපි වන හැම සැපකටම තනි වචනය දෙන්නේ දුක. අපි විඳින දුකට සර්වඥාන්සේ දෙන්නේ උලක් කියලා. ඒක ඇඟේ විතුලක් වගේ. ඒක නිසා මේ සැප දුක පිළිබඳව සමාජගත වීම සහ පෞද්ගලික කර්මී වීම එහෙම උදකලා වීම හෝ රැළකට යෑම මේවා පිළිබඳව මේ යෝගාචරයට අලුතෙන් කල්පනා කරන්න වෙනවා තමයි අහු කරනාම ගමන දැන් පාළුයි ඒ පාළුව සැටි කිරීම සඳහා ඕනකට භවෝගිත වෙන්න පුළුවන් කාමෝගිත වෙන්න පුළුවන් කාමෝගියෙම නැත්නම් තමන්ගේ ඉදරම් පිටවීමේ කාම සම්පත්තියේ ඉතිරි ප්‍රතික්‍රියාව තමයි භවය කියලා කියන්නේ භවය කියන්නේ මම විතරයි අපේ කියන අදහස. එතන මේ වගේ මේක ඕනකට මේ වගේ තව කීපයක් දෙන්න කියනකොට භවය පැටලෙනවා. ඒ දෙක එකකම මොකද මේදී යන කීටි වීදී වැඩිමක් පිළිගතියි. ඉතින් ඒ වෙනකොට තම බැඳිච්ච රැළියේ ඒ රැළ කියන්නේ නිවන් දකින්න නෙවෙයි ඒක දික්කිගත රැළ. ඒ දික්කේ ඉබේම Tamanට පුරුදු වෙන්න ගන්නවා පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ පිළිසත් එක්ක ඉන්න ඒ දික්කියත් එක්ක ඉන්නවා. එතකොට භවයෙන් පස්සේ කාමෝගයට පස්සේ භවෝගේ භවෝගේ පස්සේ ආක දෘෂ්ටි එයා තේරුම් ගන්නවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ ඒක බොරු වැඩක්. ඊට මෙට වැඩිය හොඳයි මේ තියෙන රැල්ලේ ලොක්ක වෙන එක කියලා. ඒක නිසා කියනවා අලිංගලක නායකත්වයේ අයිලක සමාජිකත්වයේ දාලා ඕනම කෙනෙක්ට ඇති බලුරලක නායකයෙක් වෙන්න. ඒක ස්වභාවිකයි. තරම් බලුරල බව කාණ මමයි ලොක්කා. අලිතලේ හිටියෝ සමාජිකත්වයේ තියෙනවා බලුරලේ හිටියෝ නායකත්වයේ තියෙනවා. එතකොට තමයි බල්ලෙක් වෙන්න ලැස්ති. මේක දන්නේ නැතුව හිටියේ උට මේ දේ දෙන්න මේ දේ දෙන්න හැබැයි ඔබ පල්ලේ කොටු පුරන්න ඕනේ බලික ගන්න ඕනේ ප්‍රශ්නේ නෑ මට ඒක හම් වෙනවා මොකක්ද නායක ඒක තමයි කියන්නේ ටිකට ටිකට යන්න ගියාම ඒ ඒ දික්ටි ඒගොල්ලෝ ඒගොල්ලෝ ගන්න පදවලට අපි නතර කරන්න පටන් ගන්නවා ඒක මේ බොහෝ දුරු එතනගේ තාම කැත විදියට පාවිච්චි කරන සමාජය තමයි මේ බටහිර සමාජය කියන්නේ ඒක දාන්න අවුරුදු ගාණක් සැලසුම් කරලා අලියෙක් බල්ලෙක් කරන හැටි දාන්න. එතකොටේ දික්කිය දික්කියමෙන් පටන් ගන්නදී ඒසයි යත්තන්ගේ දික්කියට අපි යන්නේ නැතුව අපි මේ ඉන්න අපි හිතියෝ නිවැරදිව ගත දික්කියට ඒකට පිට වෙන්න බෑ. ඒකට හරියන්න බෑ. අපි මේ විදිහට හැඩගැහෙන්න ඕනේ. මේ හැඩගැහිමේදී කියනවා ලංකාවෙන් එංගලන්තෙට ගිය මිනිස්සු එංගලන්ත එංගලන්ත කාටට වැඩිය සුද්ධෝගය ගත පෙන්නනවා කියන්නේ. ඒක සාමාන්‍ය ස්වරූපයි. එංගලන්ත වාට මෙහෙමයි එහෙම නෑ කියලා මේ කට්ටිය පෙන්නනවා තමයි එංගලන්ත කාරෙන් යටි එංගලන්ත කාරණේ තමයි කියලා අවුරුදු 200ක් දැන්. අපේ කට්ටියට තමයි එංගලන්තේ ඊට පස්සේ එංගලන්තේ පරණ පැටර්න් කොළඹුරේ අලුත් පැටර්න් කොළඹුරේ අලුත් පරණ පැටර්න් කමේ තුතේ අලුත් පැටර්න් කියලා ඒක දිගටම එංගලන්තේ යන්න ඕනේ නෑ. ලංකාවේ හිටියත් කියන්නේ ඒක අපේ මහා විතර. මහා විතර පැටන් තමයි ගන්න. ඒ අරගත්තට පස්සේ ධර්මයේ නෑ ඒක දික්කිය කරා සිද්ධ වෙනවා. අස්බදගෙන යන ගමනක් පවතින කාමය සංකල්ප දෙවෙන නිසා මේ සමෝරයේ යම්කිසි කුට්ටිය කඩා ගැනීමක් කරන්න පුළුවන් නිසා ඒ දෙතියට නිකන් නානා ප්‍රකාර කට උතර බැඳගෙන කන්න උඩු වෙච්චාම කබල ගොය කලගොය කර ගන්නවා වගේ දිට්ඨිය වලට යනකොට දන්නේම නෑ අවිද්‍යාව. ඒ නරක එහෙම නැත්නම් අපෝ අන්ධකාරේ තමන්ගේ ඇඟට කාවදී. ඉතින් ඒක නිසා අර පාළුව දෙවිච්ච යෝගාවචරය ආනාපාන සතිය මුදවට සංසිඳිලා tempat වෙච්ච යෝගාවචරය විවිධ ක්‍රමවලින් ওই විවේකයේ කලබල කරනවා. එතන ඉන්නත් බෑ. මොකද ඉන්න බැරි මේක මේ තාටිකින් ඇවිල්ලා මේ ගම ආහාර බොරු කා මේ කඩාවදින ගමන් කෙලසනවා ඒ නිසා යට නානා ප්‍රදේවල් කරනවා එහෙම කරන්නේ යනකොට මේ පේන මහා ගමතුර පේන මහා ජලකරය එන්න තියෙන්නේ අතරමහා ඕගමසයි ඉතින් ඒක තේරුම් අරගන්න ඒ යෝගාවචරය මෙතෙක් කව ගමන හැරලා බලන්න ඕනේ. දැන් මේ පාළුවේ නැති කිරීම සඳහා පාළුවෙන් පිට කිරීම සඳහා අල්ලන දේ තුල අතරමහා ධාතුන් තිරණම් ආයිත් නැයි කරේ තමයි වෙන්නේ. මොන විදියකට පංච උපාදානසට කිතුනො අර පිටිපස්සෙන් එළවගෙන එන මිත්‍යා ස්වරූපයෙන් එන යාළුවෝ පස්සේ නටනවා. එනත්තම් කොහෙන් හරි චන්නාවක් ඇති කරන නන්දියක් ඇති කරන වෙලකෙලියේ පතන් එනේ ආත්මයක් අඩුවක් කරන එකට අවස්ථාව දුන්නා නෝ ඒ නිසා යාලේ තේරෙනවා මේ දලකඳ ඉතර වෙන්න ඕනේ ගිලෙන්න නතු මේ දලකඳ ඉතර වෙන්න ඕනේ ගිලෙන්න නතු ඉතින් මොකද මේකත් බයදක් කයියක් ප්‍රතික්ෂේපයි ඉතින් මනුෂ්‍යය වෙනුවට අර එතකට සලකන එකතු කරලා දා කනකොට වැහැවි ලී කෝපු සහ වැල් එකතු කරලා පුංචි ඒ පහුවක් කරනවා කුල්ල කුල්ලෝපමම වික්‍රේ ධම්ම දේවිසාමි තරණත්තාය නොගහනත්තාය කියලා බුදුරජාණන් දේශනා මගේ මුළු ධර්මයේම මහණෙනි මේ පෞරුතෝපමා කළම දේශනා කරන මේ පෞරු බදාගන්න දෙන එකක් නෙවෙයි මේ ඕග ධර්මයට පාවිච්චි කරන ඊතර වීමට පාවිච්චි කරන එකක් විතරයි ඒ නිසා මේ ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකමක් පිටුයි. ඒ විදිහට හදා ගන්න ඒ බහුල ආර්යෂ්ටාංග මාර්ග විදිහට තමයි බුදුදහමේ දේශනා කරන්නේ. ඒ ආර්යෂ්ටාංග මාර්ගය කලින් අදලා සාක්ෂිය ගන්න තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන බඩුවක් තියෙනවා. අවල් කෝඩ් නම්බර් එක ගාව මේ බඩුව ගන්න පුළුවන් මෙච්චරක් ගන්න බෑ. ඒ වෙලාවට තමයි ළඟ තියෙන කැලිටි ටික එකතු කරලා හදන එකක්. කලාවකින් කියන තමයි එහෙම හිතන්නේ. ගෝලෙක කියනවා ආර්යස්ථාන මාර්ගයේ තියෙනවා රෙඩිමේඩ් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් එක තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙනවා ඒක ගන්න හැටි තමයි අහන්නේ. උසාවචන්ස් කියනවා ඔබ ඉන්නේ යුරේ කියේක මෙතන බය දැනෙනවා එතන ෂේමේ දැනෙනවා මෙතන ප්‍රමා වෙන්න වෙන්න මම පහකට කරු වෙනවා දන්නවනේ. ඔන්න නැවහලා ඉන්න ඔරු කනින්ද පිට වෙලාවක් නැහැ. ළඟ තියෙන කැලේ බැලි ටික එකතු කරගත්තා. අපරප්තන ගත්තා. ගිහිල්ලා හත්තේනච පාදේනච වායමම. ඒත් නොතෙම යන්න බෑනේ. පහුරේ ආයාසයෙන් දම්බි ගානේ කකුල් දෙකෙන් පිණු ගාපි තමයි උඩ වෙන්නේ. ඒ නිසා ඒ ආර්යෂ්ටාංග මාර්ගයේදී ක්‍රියාත්මක කළ කොටසක් තියෙනවා. එළගැසී යුතු කොටසක් තියෙනවා. ඒක වෙන කාටවත් කරන්න බෑ. ආයස්තන මාර්ගයේ කාටවත් කරක් පාවිච්චි කරන්න බෑ. එතන එතන තමයි සකස් කරන්නේ. ඒ නිසා මෙතෙන් එනකම් ගමන අපි කියන මේ ප්‍රතිපදාව තමයි ජීවිතය යෝගාචර ජීවිතය මෙතෙන් එනකම්ම විස්තර කරන්නේ සීලෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥා සීල පරිභාවිතෝ සමාධි මහප්පලාවනි මහානිසංසය සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහපලෝනි මහනිසංසාර ඒකම සමතන්සි දිගටම පරිණිබ්බාන සූත්‍රය කියන්නේ සීලය උදවල සම්බැඳුවොත් එයාට විචිත්තනක මනසක් හම්බ වෙනවා සමාධි මහත්ඵල මහනිසංස වෙනවා සමාධි හොඳට වැඩුවොත් අර ප්‍රඥාවට හොඳ ඉඩක් ලැබෙනවා නමුත් මේ වතුරට බැහැරුවම ප්‍රඥා සීල සමාධි කියලා ප්‍රතිපදාව එම්බරිලා ඉන්නවා හොඳ කල්පනාවක් ඕනේ මෙයාට. මෙතන ඔරුවක් කරකම් ඉන්න බෑ. ඔරු හදන්න වෙලාවක් නැහැ. ඒ සමග වෙච්ච තිනපලාස සාකය එකතු කරගෙන මේක හදා ගන්න ඕනේ. හදාගත්තට මොකද? ඉබේම හතකට මෝටර ලෝඩ් ඕනේ යන්න. දම්බි ගන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රඥාව විතරමයි මෙතන කියනට උදව් වෙන්නේ. බුදුහමගේ ප්‍රඥාව නෙවෙයි. ගුරු අහමගේ ප්‍රඥාවක් නෙවෙයි. පොතේ ප්‍රඥාවක් නෙවෙයි. තමන් කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්දෙන් ප්‍රඥාව හදාගන්න මෙතෙක් තිබුණු කාමයට පහඳින ගතිය, භවෝගයට පහඳින ගතිය, දිඨෝගයට පහඳින ගතිය, අවිචාෝගයට පහඳින ගතිය වෙනුවට ඒක බයක් වශයෙන් ගන්නත් මේ තමයි මේ පීනන වතුරේ ගිලෙන්න නරකයි. ඒකෙන් ගෑවෙනව කන දෙයක් නැහැ. තාම වතුරේ ධම්ම ගහන්න වෙනවා. ධම්ම ගහපින් තමයි හදන්නේ. ඒක තමන්ගේම ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න ඕනේ සම්‍යක් සංකල්පන. පිච්චා සංකල්පන වුණතරන් තියෙනවා. ඒ අතරමැද තමන් තේරුම් ගන්න තමන්ගේ පරිසරය අනුව, සංස්කෘතිය අනුව, හැකියාව අනුව, අඩුපාඩුම් අනුව මේ ගමන යනකොට අඳුම ඝර්ෂණයක්, අඳුම ඝර්ෂණයක් අඩුම පීඩනයක් ඇති කල්පනා කරන්නේ මොකක්ද කියන එක සංකප්පේ මොකක්ද කියන එක සම්මාදිට්ඨිය පෙරලා ඉන්නවා ඒ විදිහට තමයි ඇතුළත මනස පිහිටියට පාර වෙන්නේ අඩුම ක්‍රියාකාරකම් කියන එක තමයි එහෙම නැත්නම් මෙතෙන් කියන්න පුළුවන් ප්‍රසම්බයං චිත්ත සංකාර හිත සංස්කරණය කිරීම වල අන්තිම ලක්ෂණ කියන්නේ. ඒකට මේ සංඛාර වලට කියන්නේ චේතනා. චේතනාවට කියන නම තමයි සංස්කාරය. ඒ නිසා අපි හිතේ තියෙන වැඩකාර රාජකාරී චේතනා අධිෂ්ඨාන ප්‍රාර්ථනා කාලවට්ටම් කියන සකස් කිරීම අන්තිම මට්ටමට ගෙනියන. මොන එකක් කරත් අපි මොන චේතනාවක් පහළ කරත් ඒ චේතනාව තියෙන්නේ කාමෝක භවෝක ditthෝ අවිචෝ ඒ ඕකවලින් කර චේතනාවක් ලෝකයේම නැහැ එතන සෑම චේතනාවක්ම අපාගත චේතනාවක් ළඟදී මෙතනදී ඒක තේරුම් ගන්න නිසා චේතනාවක් පහල කරනවා නම් චේතනාව පහල කරනකොට මම ඊට පස්සේ චේතනාව පහල කරගන්නේ නැහැ කියන. ඒකම විතර සීලෙන් සමාධියෙන් ප්‍රඥාන් ඉදිරියට යන කමක් නෙවෙයි. ප්‍රඥාවෙන් සීලය හදාගන්නවා නම් ඉතින් අර කැමැති නම් චේතනා පහල කරගමින් නා නිර්මාණ කරමින් ප්‍රගතිය වලමින් ඕනතරම් කරනවා. නමුත් ඒ ප්‍රඥාවට උදව් කරන සම්මා සංකල්ප ගන්න නෙක්ඛම්ම සංකල්ප ඉස්සරහ කරගන්න. කරන නික්මීම. අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. එන්නතර ප්‍රත්‍යන කාම, භව, විභව සංකල්ප. ඒක නිසා මේ සංකල්ප ඇති කරගන්නේ අර ගෙවන් කරපු පාරේ තියෙන භයානකම දන්න කෙනා. තමයි මෙච්චර කල් කරගෙන ආපු කෙනා තව දුරට ඒ ගමනේ නිතර වෙන වැඩ පිළිවෙල තියෙදි මෙතර ගැන සුබ සාධනය හෝ අතීතනාගත දේවල් හෝ පිටතනක හෝ අනුගමන කල්පනා කරන්න ගියොත් ඒකට චේතනාව ඕනේ. නමුත් මේ ඊතර වීම සඳහා අඩුම චේතනා ප්‍රදේශය උන්ට සංකල්පයක් කරගන්න කෙනාට විතරයි ඒක හිත චේතනා වශයෙන් සම්මා සංකප්ප කරන විතරමයි සම්මා වාචා කියන්නේ. අනික් කෙනාගේ සම්මා වාචාව කියනකොට ඒක දඬුවමක් වගේ තේරෙනවා. කතා කරයි කියලා මොකද ඔබේ අයිති ප්‍රශ්නේ. එචා ඉස්ලාම සංකප්පය. එදින සංකප්ප කියන්නේ විතක් කියන වචනය තමයි. ඒ විතක්යෙන් තමයි වචින් ద్వාරය හදන්නේ. විතක ਵਿਚාරයෙන් තමයි වචනේ තියන්නේ. ඉතින් සංකප්පය කියලා නම් යන කතා නොකර ඉතුරු කිසිලද. ඒකයි කතා කරන්නේ කොහොමද මේ පැත්තේ. දැන් මේ රටවල් වල මිච්ඡා සංකප්පෙදී මිනිස්සු කතා කරන්නේ ඉතින් පිස්සු. හැමදාම වැඩි වෙනවා පිස්සු. අම්මලාට පුතා කතා කරන්නේ පුතාට අම්මා කතා කරන්නේ පවුලේතර සමුදයන්නේ ඔක්කොම සෙල්ෆෝන් එක කරනවා ටෙලිෆෝන් එක කරනවා ටීවී එකට කතා කරනවා කවදාකවත් මනුස්සයෙක් මනුස්සයෙක් කතා කරන්නේ. ඉතින් ප්‍රශ්න විචාරක වැඩ පිළිවිලි වගේ. ඉතින් මේ මිනිස්සු මනුස්සයෝ මිනිස්සු කොච්චර දුරු එපා වෙලා කියනවා කියනවා ඒ තරමට බලන්න ආදරේ කරනවා. ඒ තරමටම හොතකට හදන පුදුමාකාරී හොරකට ඒකේ පේන තියෙනවා මේකේ විකෘතිය ඒකගේ සංකල්ප පැත්තෙන් පිළිවෙලක් නැහැ සංකල්පේ හැදියාවක් නැහැ කතාව නතර වෙලා කතාව නතර වෙච්ච ගමන් ඒක අර අරුබුදයක් ඇඟේ හටගත්ත වගේ ඇඟ ඇතුලේ කිදිය පැහැවදාල කැරවදාල පැහැවෙනවා වගේ තමයි ඒක පුපුරලා එළියට එනකම් පුපුරු ගන්නවා වගේ ඇතුලේ අර මානසිකත්ව දුර්වල වෙනවා ඉතින් අතන කතා විතරම උත්තරේ ඒක කියන ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා නමුත් යම් වෙලාවක හිත තැම්පත් වෙච්ච ගන්න කතා කරන්නේ කෙලෙස් නිසා මේකට ලස්සන කතාවක් කියනවා මේ මට හිතපු මිනිස්සේ. දැන් මේ ඉන්න පිළිසෙ වැඩිම කතා කරන මිනිස්සයා මම. ඉතින් ඒ මිනිස්සයා කියනවා ඒකට හොඳ කතාවක්. එයා කියනවා අම්මා කෙනෙක් හොඳටම තරුණ වයසේ අම්මා කෙනෙක් නිසි කාලක ඉවා වෙලා නිසි කාලක කොල්ලෙක් හම්බ වෙනවා. පුතේ. ඉතින් අම්මා සියලු දේ දීලා පුතා හදලා. හොඳ ලස්සන කොල්ලෙක්. නම කතාවක්. මේ නිසා මේ අම්මට හරි ශෝකයි. මේ පේනවා මොකක් හරි කිම් બ્લોක් එකක් තියෙනවා. නැත්නම් යා අනිත් ඔක්කොම වැඩ කරනවා. ඉතින් අවශ්‍ය කරන ගන්නවා නාවනවා කවනවා කොනවා හොඳට ඉන්නවා hinaවලා කතා කරනවා. ඉතින් මේක පිළිබඳව අපට නිතරම කෝකසක් තියෙනවා. කට ඇති බුතයි රුව ඇති දුවයි කියලා මේ අම්මලා දරුවෝ කැමති වෙන්නේ. එන්න කඩකට නැහැ. ඉතින් එක දවසක් ඔක්කොම කල්පනා කරගෙන ඉන්නලා යා ඒ අම්මා බන්සෝගෙන් දාලා අවන් එකට එළිය වැඩකට ගියාට පස්සේ ඒක ටෝස්ට් වෙනවා. ඒකට කරගඳ ගන්න. ඒත් ළමයා කතා කරන අම්මා බන් එක ටෝස්ට් වෙන්නේ. අර අම්මට බුදුම සතුටක් වෙනවා බන් එක ටෝස්ට් වෙච්චා මේක කතා කරන්නේ කියලා. දුවගෙන විලගෙන ඇයි පුතේ මට මෙච්චර කාල ගත දුන්නේ ඔයා කතා කරන්නේ මේ පිටු දෙවියන්ට වන්නේකට ඕනේ ඌ කියන්නේ මෙතෙක් අම්ම වැරද්දක් කරේ නෑ කියලා අපට කතා කරන්න ඕනේ දැන් තමයි වැරදිච්ච වෙලා ඒක නිසා ඉන්දියන් එක්කෙනෙක් ඒක පිටර කරලා කියනවා I am talking to you toasted buns කියලා ඊට වැඩි යනවා කතා කරන්න බෑ. ඒ නිසා සම්මා සංකප්පය හැදෙන්නේ නැතුව ඒකට සම්මා වාචා කොහොමද හදන්න බෑ හදන්නේ පිස්සු වෙන්නේ. නමුත් සම්මා සංකප්පය හැදිච්ච කෙනාට තේරෙනවා ප්‍රයෝජන සරකලා කතා කරාද ඒකිතා පිළිවෙත් වෙනවා හොඳයි. එහෙම කෙනාට විතරයි කියන්නේ උහිත කා වචනේ දෙක හදපු කෙනාට විතරමයි කර්මාන්තේ කියන කය හරියට යෝග ව්‍යායාම කරලා සෞඛ්‍ය සම්පන්න කයක් නඩත්තු කරන්න පුළුවන් වෙයි. හිත කය වචන දෙක හදවතට මනසට කොහොමඩක් ත්‍යාග කරන හරියක් කරන්නේ කායික දුර්වල නරක දේවල්. අවැඩ වෙන දේවල්, අපත්‍ය වෙන දේවල්, දුක් වෙන දේවල්, ලෙඩ වෙන දේවල්. ඒක නිසා මේ තික සාක පලාශ වලින් හදාගන්න මේ භාවයෙන් පිටත් වෙන මිනිස්සයා තමන්ගේම හැදියාවෙන් තමයි සම්මා සංකප්ප හදාගන්නේ වාචා කම්මන්ත ආජීව කියන එක මෙයා තුළ තමන්ගේ තියෙන ප්‍රඥාවට ගැලපෙන්න හැදියාවක් ආවේ නැත්නම් අපි කියනවා නැහැදිච්ච අසංවරකම කියලා සීල දුර්ලභම කියලා කියනවා ඒ නිසා යා පිටකට කරගන්නවා තමන්ටම තේරෙනවා මේ කෙලස් කියන දේවල් අතීතේ කියන ඒවා නෙවෙයි. කෙලස් කියන්නේ මේ මොහොතේ. ඒ මොහොත ආරක්ෂා කරගන්න නම් හිතත් හදන්න ඕනේ, බයත් වචනත් හදන්න ඕනේ, කායත් හදන්න ඒක කවුරුත් කියනකම් ඉන්න එපා. කවුරුත් කියනකම් ඉන්නවා කියන්නේම දරා කියා ගන්න බැරි කෙලෙස් ප්‍රමාණය. නමුත් මොනින් එනකොට එයාටම තේරෙනවා ඒක හරියට කියන්නේ සාලබෙක් ගහ පොලේ කියන පිටර දැම්මට පස්සේ ඒ පිටර දොර කාලේ දාපුවම මෝරලා උඩ මුංචි උච්ච ප්‍රමේ කියන්නේ ඒ පණුවේ කොලේ කාම කාම කාම ගියාම කැටපිල්ල කෙනෙක් හැදෙනවා මොන ලස්සන කොලේ හැදෙනවා උගේ වැඩේ උදෙක් කනවා රැත් කනවා දවලුත් කනවා කකා යනවා කාලා කාලා බොහොම තරම් කරන පස්සේ ඌ තරම් වටේ කෝෂයක් හදා කොහොමද කරන්නේ ඇතුළට යන ඇතුළට යනකොට හුස්ම ගන්න කෝෂය ඇතුළේ මේ සතා සම්පූර්ණ වෙනස්කම් පාඩකට කෝෂය ඇතුළට යන කැටබිල කෙනෙක් නැත්නම් ශිෂුවා එළියට එන්නේ සමන සමනදී අන්න පරිණාමය ඇතුළේ වෙනකොට ਉਹ ඇතුළේ තියෙන හැම දෙයක්ම අලුතින් හැදීමක් ඇති වෙනවා ඒ කාලෙ මොනම දෙයක්වත් කරන්නේ එදාට තමයි මේ හැබෑ වෙනස වෙන්නේ ඊට පස්සේ ඌම කෝෂ බලාගෙන එළිය දෙන්නේ ඇතුළට ගිය කන්නේ සමනදී ඒක භාවනා කරන කරන යනකොට මේ සම්මා ඉස්සලා බෝධිපාක්ෂික ධර්ම නැත්නම් සත්‍ය බොජ්ජංග වඩාගෙන යනකොට සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප තේරුණාට පස්සේ එයා දැනගන්නවා ඊට පස්සේ වැඩි සිද්ධ වෙන්නේ මේ සංකල්පය වචනය කර්මාන්තය කියන හිත කය වචන තුන තමයි කොච්චර හික්මවන්නටද සීලචාර කරගත්තද ආර්යමත් කරගත්තද සංස්කෘතික ගති කරගත්තද මහත්ම ගති වල ගත්තද කියන එක ඒ පුද්ගලයා තුළ ගෙන්නේ නැත්තම් ඉදිරි ගමනක් නැහැ නැත්නම් ඉන්න ගමන් බාරයි. මෙතෙක් වෙනකන් යා හිතුවේ ඒක අනුන් කරලා දෙයි. ජීවිතයක් කවුරුද ගහලා හදයි. මෙතන ගියාට පස්සේ කර්මය සකරවල එතනම ක්‍රියාත්මක වෙනවා. මම මගේ සංකල්ප හදාගත්තේ නැත්නම් මම වාචාල වෙනවා. වාචාල වුණොත් එන ගොඩක් වැඩවල් කම් වෙනවා. එතකොට මගේ ආජීවය නරකයි. මම සංකල්ප හදාගත්තා. කවුරු තරහ වුණා මමගේ වචනේ පාලනය කරගන්න. මමගේ කර්මාන්ත ක්‍රියා පාලනය කරගන්න. ඒකට මම න්‍යාය ජීවන වලට ආගෙන යනවා. මේ තුන හදපු කෙනාට විතරයි සම්මා වායාමයක් එන්නේ. එයා විතරයි ඊට පස්සේ ශක්තිය හැකියාව එක්ක නිවනට යොමු කරන්නේ. එහෙම නැත්නම් අපි මේ ගල් වල වපුරන්නම මේ අපේ තියෙන හැම වීර්යයම নানা ප්‍රකාර කර්මාන්ත වල බෑ කරන්නේ. ඒක භාවනාවට බොහොම පොඩි තැන් වීර්යාවක් වෙයි. ඒ මොකද මිච්ඡා සංකල්පන සංකල්ප නිසා මිච්ඡා වාචා නිසා මිච්ඡා කර්මාන්ත නිසා අපිට තියෙන සීමිත සම්පත් කාලය ධනය ශ්‍රමය සංවිධාන ශක්තිය ගල්ලුඩ වපුරනවා ඉතින් මනසට ගොඩාක් හැමෙන පච්චත්ත පච්චත්ත සම්මා වායමේ වර්තසේ ආර තියෙන මේ තියෙන වස්තුව ප්‍රභවය පින හැකියාව හරියටම ප්‍රමාණය පිළිසෙදුවොත් සතිය පිළිසෙදුවොත් අනිකට ඔක්කොම පැත්තකට ගිහලා පුංචි මේ අනුගමනය ලොකු වීදක් පොදින උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුටින් ඉන්න පුළුවන් උදේ ඉඳලා හැන්ද වෙනකන් ෆුලි charge කරව බැටරියක් වගේ හොඳට උලම් පොඩු ටයර් එකක් වගේ ටියුබ් එකක් වගේ නැත්නම් බැලුවම පිපිලා හිටියනවා එහෙම නැත්නම් උලක් බැලුව බැලුමක් වගේ බැලුම් බැටරියක් වගේ උල්ලුවන් තරම් ඇත්තට ගතියන ඉතින් සයි වාචා සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන හතර තව කවුරුහරි තීන්දුව කරන කපලාණින් තාකන් අදාළ වීර්යයෙන් අදාළ පිපිච්චල තියෙන්නේ කෙලස් තවන වැරෙන්නේ වැරෙවට විශ්වාස කරගන්න බැරුව වරක නැති වෙන වරකේ. ධාඩෂ්ඨන මාර්ගයට යනකොට යනවා මේ සීමිත සම්පත් ආරක්ෂා කිරීම පමණයි අපිට කළ හැකේ ජීවිත සම්පත් නානවශ්‍ය තැන් වල ආයෝජනය කෙරුවොත් එතනම දරුවක් වෙනවා. දරුවක් හම්බෙන්න නිසා තමන්ට නඩු අහන්න ඕනේ කවුරු කියලා දෙන්න ඕනේ. තේරෙනවා තමන් ළඟ තියෙන මේ ජීවිත කාලය ක්ෂණ සම්පත්තිය ධර්මය ශ්‍රවණය කල්පනා ශක්තිය නානා ප්‍රදේවල් වලට මුගා හේතු කර්ම අපි දක්වනවා කොච්චර හේතු කර්ම දක්වනවා භාවනා ජීවිතයේට සම්බ්‍රහ්මචාරී ජීවිතයේට සමා සත්‍යමත් ජීවිතයකට අවශ්‍ය කරන ශක්තිය හැම කෙනාගම තියෙනවා ඒකේ නිසි ආයෝජනයක් නැහැ මොකද ජීවිත රටාව වැරදියි ආජීවය එනිසා ආජීවය හරිනම් අර තියෙන සම්පත්තිය නොපැකිල වැඩියෙන්ම සරුකුලේ ඉස්සලා වැඩ කරන ගොවියෙක් වගේ තමයි හිත සෝදානම දෙයක් දියදෝ ඒ අතින් අපිට ගොඩාක් පැටලද කරන්න වෙනවා අපිට හරි අමාරුයි මේ ජීවන රටාව නැවත සකස් කරන්න ඕන නැවත සලකා බලන්න අපි ඒක රැකලා ඉන්නවන් දකින්න එන තාම ඇති ඇති දැකලා ඇති ඇති දැක්කම මේ ජීවන රටාව කියන එක මේ ජීවිතයම පුරුදු කරලා දෙනවා. නැතුව බැන එකක් වගේ හැබැයි අපේ සංසාරේ දුක් ගලවන මේ භාවනා ක්‍රමයට සතියට භක්මජගේ ජීවිතයට මුල්තර දුන්නොත් ওই ජීවන රටාව යහපත් වෙනවා. එහෙම නැත්නම් සබ්බපාපසකරණ කියන පැත්ත දෙනවා. පවුණු කිරීම විතරයි ශ්‍රේෂ්ඨත්වය වෙන්නේ. අපි දැන් හිතන්නේ පවුන කරිනවනේ පින් කරලා මේක කරන්නේ කියලා. පවුන කිරීමට මතපත් පින් කිරීම කියලා කියන සබ්බපාකසකන සලසුදු සම්බදේ වල තමයි තියෙන්නේ. පවුන කරේක කියන තියෙන්නේ එදේන සැපට සමාදම් වීම පමණයි. ඒ ඒ කලාව ඉගෙන ගන්නට පස්සේ අපි ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. නමුත් අපේ ශක්තිය ක්ෂණ සම්පත්තිය පරිත්තන ආයෝජනය කරනවා කියන එක තමයි ජීවන රටාව වැරදි කියන්නේ. ආජීවයේ වැරදි. ආජීවයේ වැරදි නම් ඒ වැරදි ආයෝජනයක උදල් දැම්මට පස්සේ දුකටපත් වෙන්නේ වගේ. ඒකේ වීර්ය කුසීත භාවයේ ලීන භාවයේ බැටරනවා. අදාළ කුසීතකම අදාළ වීර්ය නැතුව කඩක් සතිය කරන්නේ. ඒතරම තල්වාගත් වීර්යයක් අවශ්‍යයි නිවැරදි එළියක් අවශ්‍යයි. එහෙම දල්වාගත් වීර්යයක් සහ නිවැරදි එළියක් තියෙනවා නම් ඉඳගෙන ඉන්න ඕන සතිය වඩා. ඒක සංඥාවෙන් සක්මන් කරනවා සතිය වඩා. ඒකේ වැඩ කරනවා සතිය වඩා. මෙතෙන් ගිහලා ගෙදර දොරේ වැඩ කරනවා සතිය වඩා. মালටි ටාස්කින් කරද්දී සතිය වඩා. ඒ මොකද ඇති වෙන්න තියෙනවා ඒ කියන්නේ බහින්නති බැක්කියක් වගේ මොන්න දුක් කරදරයක් මොන්න පීඩාවක් මොන්න හතුරුකමක් ඊගා චිත්තක්ෂණය අලුත් බව දන්නවා මේ චිත්තක්ෂණය තියෙනකොට ඊගා චිත්තක්ෂණය ගෙනියන්න ඕන කමක් නැහැ ගෙනියන්නේ තමයි චෛනේන චිත්තක්ෂණ අලුත් වෙනවා මම පාවිච්චි කරන තිරියම් වෙනවා කියන වචනේ ඒ තිරියම් වෙන ඕනේ සාධකයක තමයි බුදුහාම වෙලා තියෙන්නේ එතකොට යාළඟ තියෙන වෙලාවල අපිට මේ චිවිලිය කරදේක නිතරම අලුත් දෙයක්නවා එන්නකට වතුර ගන්නවා වගේ ඒක පාවිච්චි කරන්නම කරන මොන්න පවකමක් කරා ඒකමක් කරා සමාජ සේවාවක් කරා තමන්ගේ වැඩ කරා සතියෙන් කරන්නේ එතකොට මේ සතිය සම්මාදිට්ඨි සම්මාදක්කප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන ඔක්කොගෙම අනපවිච්ච සතියක් එතකොට යාට පේනවා මේ බඹද වැල්ලේ උනත් කරකිනවා වගේ මේ ඔක්කොම මල්ටි ටාස්කින් කරද්දී සම්පූර්ණ ප්‍රාර්ථනා කරනවා. සමාධි කඩාවන්න ඕනේ නැහැ. උගල්දෙනෙක් හිතන සමාධිය ගන්න මේ ඉඳගෙන බුදු පිළිමයක් ළඟ ඉඳගෙන යාකන්තියන් කරලා මැස්සෙක් අතහන දුක් කැස්සක් අත්දෙන්නේ නැතුව සබ්දයක් අත්දෙන්නේ නැතුව තියෙන්නේ. ඒක තමයි පටන් ගන්නකොට නම් එහෙම තමයි. ඔවුන් මේ වීතියෙන් සත්‍යයක් ඇති කරන සත්‍යයක් බැලුවට පස්සේ ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. එතන කියන පස්සේ කොතනදීද සතිය පවත්වන්න බැරි? කොතනදීද මේ ක්ෂණික සමාධිය පවත්වන්න බැරි කියලා. අපි පටන් ගන්නකොට තමයි කොහොමද සතිය ඉගෙන ගන්න, කොහොමද සමාධිය ඉගෙන ගන්න, කොහොමද කොතනදීද ඒක කරන්න පුළුවන් කියලා කියන ආරණ්‍යගත වෙන්න, දුක්ඛ මූලගත වෙන්න, ශූන්‍යාගත වෙන්න, වාඩි වෙන්න, සමබර කරන්න ආනාපානෙ පටන් ගන්න කියලා. මෙතෙන් කියන පස්සේ ඕන තැනට නැත්නම් පටජාලම වේකෙනේ සම්පූර්ණ ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙලා ඇදගෙන වැටෙනකොට මේ වගේ ධර්ම ස්වභාවයක දන්ගේ සතිය පිටුපන් කියලා බුදුහාමුදුරුවෝ කියනකොට පිටුවන්නේ අඟුලිමාල පිටිපස්සේ කඩුවක් කරගෙන යන්නේ නැවතිය මහන කියනකොට මම නම් නතර නොකොට පුළුවන් නම් නතර වෙන්න කිව්වා ඇස් දෙක ප්‍රතිපීරවට බලන්න ශාවතුමිට ධර්ම බයරුණා මුළු ජීවිතේ විතරයි. සතිය පිට වෙන්න පුළුවන් ඉතින් කවුරක් හිතන්නේ මේ සතිය අපිට බුද්ධිය සින්න වෙච්ච එකක්. එනිසා සමිති සූත්‍රය කියුවොත් කිම්මෝලක සූත්‍රය කියුවොත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. අපි අදහන්නේ අපි සතිය කියලා වෙන මොකක්ද එකක් හිතන්නේ. ඒ වගේ සමාධිය කියලා අපි මොකද්ද හතරස් එකක් හිතන්නේ ඉන්නවා. ඒ චිත්තක්ෂණේ පවතින සමාධිය කියන එක ඒක මනුස්සකමත් එක්කේ පැකට් එකේ මම්බෙච්ච එකක් අපකට. ඉතින් ඒකට නිකතල තියෙන අනේ මගේ සමාධිය තිබුණ එක කැඩලා ගියානේ. අනේ මට සිගුණ නැති කැඩලා ගියානේ කියලා ඒක නේ පශ්චාත්තාප වෙන්නේ කියන කවදාකවත් එක සතියට ආහාරයක් වෙන්නේ සමාධියට ආහාරයක් වෙන්නේ නිසා අපි බලන්න ඕනේ ඉඳගෙන හිටගෙන යමින් කමින් ගොමින් නිදාගනිමින් සතිපවත්. ඒක නිසා සර්වචන්ති සතිපට්ඨාන සූත්‍රයේ ගච්ඡන්තෝ වාගච්ඡාමි පජානාති තිකින්නෝ වාසිකින්නෝ මිච පජානාති නිසින්නෝ වානිසින්නෝ මිච පජානාති සයano වාතයano මිච පජානාති අභික්කන්තේ පටික්කන්තේ සම්පදානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පදානකාරී හෝති වාසී තුන්නේ තුන්නේ භාවේ හැම ඉරියව්වක්ම පෙන්ලා දීලා තියෙනවා මේ හැම එකම දැනගන්න පුළුවන්. කොච්චර මහා කරුණාවක් කියනවද කියලා. කොච්චර මනුෂ්‍ය ජීවිතේ හැකියාවක් කියලා උච්චාර රසාවක් මේ සම්පජාන කරගන්න. පැසිකිලි කරනකොටයි කැසිකිලි කරනකොට උනත් සත්‍ය පාලනය කරනවා. අපි හිතන්නේ ගත කිලියටම යන්න ඕනේ. සතිය පිළිතුර මල් පූජා කරන බුදුහමතුර වැසිකිලි කරේ කියලා මල පහ කරා සතිය පිළිතුර සමාන පින ඉතින් මේ අනකන් යනවයි කියලා කියන්නේ කටවැසෙනෙන්වත් අදිෂ්ඨානෙන්වත් ඒ ඔක්කොම ගලන් කරන කියන පස්සේ පේනවා ඔක්කන හිතියත් මේ සමාධිය ප්‍රවකරන මම මේකට දෙනවා ඒ ත්‍රිපිටකයේ තියෙන විතරක් මම හිතපු එකක් ජීවකයා කියලා කියන්නේ වෛශ්‍යාවට හම්බ වෙච්ච පාඩවි කරපු කොල්ලෙක්. පස්සේ රජකෙනෙක් කතා කරනවා කුමාරයා මෙතන බත් කාලා. උන් විතර හිටිච්ච රජමන්නේ උන්ට ජීවක කොමාරක බස්ච කියන නමක් දාලා. පස්සේ නිසි කාලේදී රජ කුමරෙක් වගේම මෙයා දිසාපාමොක් ආචාර්ය කරගෙන යනවා. එතකොට දිසාපාමොක් ආචාර්යගේ යුනිවර්සිටි එකේ මෙඩිකල් කොලෙජ් එක මෙඩිකල් කටි කරලා තිබුණේ නැහැ. දැන් ජෙනරලි කරගෙන හිටියේ. මෙයාගේ දක්ෂකම් අනුව එයා වෙනම පැකට් එකක් මෙඩිකල් මෙඩිසින් කියලා. එයාට පාවට්ට ගහ කරගෙන කියලා දෙනවා මේකේ කොළවල මේ ගුණේ තියෙනවා. මලේ මේ ගුණ තියෙනවා. පොත්තේ මේ ගුණ තියෙනවා. මුලේ මේ ගුණ තියෙනවා. කඳේ මේ ගුණ තියෙනවා. හොඳට ඉගෙන ගනින් මේ. කස්සගේ අරගෙන ගහේ ඉගෙන ගනින්. එතකොට ඔබ බොක්ක මිනිකක් කරගෙන ඉවරයි. කියලා බෙහෙත් ගුණ හැමදාම තියෙනවා ඒක. එක එක කිව්වා කිව්වා දැන් ඔබ මට PhD thesis එකක් යනවා PhD එකේ. මොකක්ද thesis එක? ඔබ කැලේට ගිහලා බලපන් බෙහෙත් ගුණයක් නැති කහ කියනවා කියලා හොයාගෙන වරෙන් පුළුවන්. එදවස් හතක් කැලේට ගිහලා ඉන්න කිව්වා එක ගහක්වත් නැහැ බෙහෙත් ගුණයක් නැති කහ. ඉස්සෙල්ලා අපි බේත් වල හොය හොය ඇවිදින්නේ අපි වේදකම දන්නේ නැති නිසා. හැම පැලයක්ම බේත්. කෙලින්ම මෙයාට බේත් එකක් ඒක තමයි අපි සතිය පිළිහිටවන්න දැන් හොයනවා මූල කර්මස්ථාන හොයනවා ගුරු ගුරු හොයනවා කොහොමද හොඳට තිබිකරවසේ හමතින කොතනද සතිය පිළිහිටවන්න බැරි කොතනද සමාධිය ගන්න බැරි එතෙන් ධානකාම අපි මේක දිනු කරන්නේ. පටන් ගන්නකොට අර මූලික தত্ত্ব දෙන්නේ කිසිම ලැජ්ජාවක් කාරණාවක් නෑ. ජීවිතය වගේ එක එක ගහගෙන ඉගෙන ගන්න. එනවා බලන කොයි ගහේද බෙහෙත් කුණියක් නැත්තේ. ඒ වගේ මනුෂ්‍ය රෝගේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම චක්සප්පත්‍ය. මේ දවස් 10 කරු භාවනා කරන්නේ. ඉතින් ඊට පස්සේ චිත්තක්ෂණේ කියන සම්පත්‍යද. ඉතින් ඒක නෑ කියනොත් නෑ තමයි. අන්න ඒ විදිහ සම්මා දිට්ඨියකින් පටන් ගන්නතර පස්සේ අර බේනවා. මේ නොනිමි වීර්ය සතියකින් යුක්තව ගත කරන වෙලාවේ එයාට ඕන තරක මොන තරම් කලබල ජීවිතයක් ගත කරත් චන චන මාත්‍ර වශයෙන් කරවත් තත්ත්වික සමාධිය ගන්න පුළුවන්. ඒක විපස්සනා සමාධිය කියලා කියනවා. ඒකකොට මේ සමාධිය නිසා යාට පේනවා මගේ ප්‍රඥාව මගේ සත්‍ය කඩන්න පුළුවන් බලයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. කාමෝගේකට කරන්න බෑ භවෝගේකට කරන්න බෑ අවිජ්ජෝගේකට කරන්න බෑ දිට්ඨෝගේකට කරන්න බෑ මේ විදිහට අර දිනාතු මූල ධර්ම පොළවේ ගහ ගහ දැඩි කිරීමක් තමයි මේ ආර්යශ්‍රේණි මාර්ගයේ සිද්ධ වෙන්නේ ඉතින් යෝගාවචරය ඊට පස්සේ හම්බෙච්ච අවුද දෙකේ එකක්වත් විශ්වාස කරන්නේ මේ වැඩේ ගන්න පුළුවන් කරන අවුදේ පාවිච්චි කොච්චර වැරදුනත් ගගා පාවිච්චි කරනවා. කරලා කරලා කරලා කරලා තමන්ගේ මාර්ගයක් කරන මාර්ගේ තමන්ම හදාගන්නවා. හදාගන්න හැම වෙලාවෙම හත්තේන පාදේන වායුවා. ඒ කොටට යනකම්ම අතින් පයින් ගය කර කර යනවා. ඒ වෑයම මුලදී ආරද්ධ විරිය කියලා කියනවා. ලකෝ ශක්තියක් වෙයි. මැනිති පග්ගහිත විරිය කියලා කියන අවසන්ට යනවා. පරිපූර්ණ වීර්ය බාඩපත් වෙනවා. ආරද්ධ විදීදී ගොඩාක් කායික ශක්තිය අවශ්‍යයි. ගොඩක් වෙලාවට මෙයාගේ ටීට් එකදී අපි ඒ ආරද්ධ විදියත් එක තමයි වැඩ කරන්නේ. ඒ ධර්ම පුරුදුනාන පස්සේ පරියන්කට උරුණාන පස්සේ සක්මන අල්ලගත්තට පස්සේ සක්ම ගුරු කරාට පස්සේ ඉබේ මොන පරියන්ක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉබේම අනායාසයෙන් වෙනකොට පග්ගහිත විදියට යනවා. ගත්ත දේ බිම අතාරින්න නැති ගත්ත බර බිම නොතබන වීදියකට එනවා. ඒකවල ඉච්ඡන වීදියක් වන්නේ අනායාසයෙන් ඊට පස්සේ අන්තිමට යනකොට පරිපූර්ණ වීදිය කියලා කියන්නේ ඒ ආපු ගැම්මට මේක නිවනට කරාගෙන. ඒක කිසිම මෙහෙවීම කිසිත් වෙන එකක් නෙවෙයි. ඒක හරියට ගැම්මක කඩාවැටෙනවා. අනිත් වගේ පුද්ගලයා ඒ වීදිය ටික ඒ ටිකටම එලෙමසිටි ගතිය තියෙනවා. දෙකටම උනන්දු දිහාට තල්ලු කරන කතියකට සාමාන්‍ය ධර්ම ගුණයට කියන උපනායන කතිය කියනවා. ධර්මයේ එකින් එකට එකින් එකට එකින් එකට තල්ලු. වැටුණොත් ආය මොලකෙල පොඩි තමන් තල්ලුවක් දීලා ආය ධර්මයට යාකර. ධර්මයේ කම්මිටි මන් ධර්මයට තල්ලු කරනවා. මේ වගේ ආය හතර කියන පස්සේ මේ ගොඩ බිබී කරේ කියාගෙන යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එක්ක වතුරේ පාකල් ගන්නවා නැත්නම් ගොඩ බිම කියලා මිනිහා ඉතින් මේක බැලුව බැලමට පිට මහා ගුණමක කමක් කියලා මෙච්චර ලස්සන තමන් උදව් කරපු මේ ධර්මය නැත්නම් ආදී අෂ්ටාංග මාර්ගය ගොඩ බිමට වැටෙන්නේ ඒක ඇලි කම්පලීකට වල ඒ වෙලාව හදාගත්තේ අර වතුරේ පාකල් ගන්නවා. එතන ගොඩ බිම තියෙනවා කරේ තියාගෙන යන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ කුල්ලුබමනෝ පිටේ ධම්මදේශී සාමි තරණත්තාය නෝගහනත්තාය මේ ධර්මය කියන පෞරකව ඒකොටට තරණය කිරීම සඳහා මිෂ ඒක කරේ කියන කොටම වැරදිදේ ඒ නිසා ඒ වඩාගෙන සම්මාදිට සම්මා සංකප්පාදී සීල දේවල් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන්නේ. ඒ වගේ කෘත්‍ය හමාරනට පස්සේ වයෙම පිළියම් කයි දුන්නට පස්සේ වැටෙනවා. පැහැදිලිව. මේ හැලෙන්නේ නැතුව මේ වගේ තත්කල් සම්පූර්ණ ශාන්තිය ලැබෙන්නේ. ඉතින් සයි අන්තිම මොහොතේ කියලා මේ පහුර වත්කේ අරණ එක හරිම හිත වේදනා දෙනවා වගේ නිකන්. මෙච්චර උදව් කරපු හොඳ යාළුවෙකුට ශාන්ති සමුගන්නවා. ඒක හරි ශෝකයක් ඇති වෙනවා. නමුත් ඒ ශෝකේ පාරකේ වෙලාදී වැඩිමින් කෙරුවොත් ආයෙත් අපි මේ නන්දියට අහුවෙනවා. අනේ මම හදාගත්ත කුල්ලනේ මම හදාගත්ත පහුරනේ කියන ඒක බදාගෙන හිටියොත් කඩාවත් ඒක නෙවෙයි ධර්මයට කරන කවුරු. ඒක නිසා ඒක ඒ වෙලාවදී අධ්‍යාපන එක ඒ මේ ටික තමයි සරුවත් යන දේශනා කරන්නේ. නමුත් ඒ අටවචන වහන්සලා මේකට වෙනත් උපමාවක් මෙතන පෙන්නනවා ඒක උද්දීපනය කරන්න මේ පුද්ගලයා ගඟිනුරට එනකොට ඒ පිටිපස්සෙන් එනවා එළවගෙන රාජපුරුෂය. ජහල් බයයි. අධිශකයි. උතක්කට ඉන්න බෑ. ඒත් පින්නලා පුරුදුනේ මේකට වැටුණොත් කිඹුල ඉන්නවා දන්නේ. සීතලවට තමුල කෙටකට නෑ. ඒසය යහට පේනවා යහපැත්ත වැටිච්ච පැවිච්ච ගහක. බෑ ගඟ දිහාට පීරිචා අත්තක එල්ලෙන වැලක් තියෙනවා ගඟ මැදට ඉතින් මෙයා කරන්නේ යුරේ යුරේ දුවගෙන ඇවිල්ලා පණිනවර වැලට එලා තමයි ගඟට වැලෙන්නේ එනම් මරණය තම කරන්න දෙයක් නෑ බැලට පස්සේ අර බිම්මට ජවයට ගැම්මට පණිනවා කියලා පණිනවා යහපත් එහා පැත්තේ කෙලෝරට යනකොට වෙලා තාරිය දැනනවා. ඒ පුදුල ආය වැලදිගේ මේ පැත්තට යනවා. ඒ තමයි මනුස්සයා වැල පාවිච්චි කරන්නේ. එහා පැත්තේ උරෙච්ච ළඟ පැත්තට ආපු අක්කෙලිච්ච වැල පාවිච්චි කරන්නේ උපරිම යට කිලම අතාරයි. ඒ මේ වැල අල්ලන්නේ දැඩිලේ සත්තත අල්ලන්න ඕන අතාරින්න බලන්න තරලා. මේකම දැඩි ග්‍රහණය කරනොත් අතාරින්න බෑ. අතාරින්න කියලා බලන්න යනොත් ලෙසලකට. ඒක නිසා ඒක සුඛනම් නෙවෙයිදී වැළල්ලන ක්‍රමය තමයි ධර්මය අලංකරන ක්‍රමය. අවශ්‍ය වෙලාවදී මතයි. ඒකෝනේ අඬගෙන. ඒ වෙනුනත් ඒක මොකද වැළඳ ගියාකෝ අර භයානක සැකසයිද අනතුරුදායක සයිති උරට ගෙනත් දෙනවා. ඊට පස්සේ දැන් තා යනවා යනවා. හොඳට මතක තියාගන්න දෙවෙනි හැරේ වැඩි එච්චර දුරට යන්නේ නැහැ. බුදුදානත්ේ සඳහන් කරනවා එහා යුරට ගියත් සම්පූර්ණ වේලකට ගෙනියන කරා වැරදක්ෂ නැහැ. එයා පෙන්වන්නේ දිය තොණී තාම ගඟටමයි යතන්නේ. නමුත් දැන් මේ ප්‍රදපැන්නර පස්සේ මේ පෙතර ජොරට බලපෑන්නේ තමන්ගේ නිහාරක දානෙට යහතින් ඒකට පෙරදෙනවා. ඒක නිසා අපි දරුවෝ ගැන තියෙන හැඟීම, වස්තු ගැන තියෙන හැඟීම, භූතලේ නඟුනම ඔක්කොම අල්ලන්න ඕනේ වෙලාවල. දැන් ඒ අල්ලන්න තෝරන අතන වෙලා අතරින් පටන් ගන්නවා. එහෙම නැතුව මේක ලොක් කරලා මාංචු දන්නවා වගේ අල්ලගෙන හිටියොත් අතරින් නෝන වෙලාවදී හරි වේශකටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි නිර්කර්මණයේදී ඒ දාන දෙන අයට ඇඳපු චිත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉන්න කාලේ පහක් නමක් මේ ශාසනය පිළිගෙනවා දැකලා ඒ සහ සමාජය ගැන අපේක්ෂා තොරව අප නගින්න වැඩි කන්දක් නගිනවා අප බහින්න බැරි ජාති කන්දක් නගිනවා ඒ උන්නලීමකක ආදාරේ උඩට බොහෝම මට දැක්කට පස්සේ මේගොල්ලෝ කල්පනා කරන මේ මිනිමගේ හේතු කරලා තිබ්බොත් බහින්ද හිතෙනවා. ඒ සයින්ටමකට බයින් ගන්න. ළඟින්ද උදව් කරපු එකකට බයින් ගන්නක මම පාර වැඩන්නේ. මම මුදුමක වැඩන්නේ. ඒ චිත්‍රය ඇදලා ඒකට බයින් ගාපු චිත්‍රයක් තමයි. ඒ නිසා මේ සමාන කොච්චර උදව් කරත් හොඳක් නැහැ. ඒ පොඩ්ඩක් බලන්න. උඩට උඩ උදව් වෙන්නේ නගින්න උදව් කරවෙන්නේ මකට පහින් ගන්න වැඩක් තමයි මේ කුල්ලූපම භෝගික වේ සම්බන්ධී සාමි නගහනතය තරණතය නොගහනතය සාධර්මයේ ප්‍රයෝජන තියෙනකම් අපි ධර්මයේ වැඩ කරකට ඒ කරපින්නම අනමිතියෝගේ කරේ කියන්නේ ඒකට ඒ ශායකට ගියාට පස්සේ පාරකට කියලා මුතජානාච කියනවා ඒ පුද්ගලයා ඉවුරට ඇවිල්ලා ඒකට පයින් ගතිය ඔක්කොම කිසිම කෙනෙක්ගේ මෙහෙයුමකින් නෙවෙයි කරන්නේ තමන්ම සංසාරේ බය දකින්න. සමහන් ඉඳලා උතන ගන්නවා. දැන් මේ පාරතනකට ඇවිල්ලා තියෙනකොට මේකත් නෙවෙයි නිවන කියන්නේ. ඒ පාරතනේ ඉන්නකොට එයාට පේනවා ඊතර වේතු ගමක්. ඒකට මෝරණක ඒකට අවශ්‍ය කරන ශක්තිය නැකන් මේකට කතාන්නේ. එසේ යාමයි තීන්දුව කරන්නේ ඒකට සාන්ති මේකට බයලොසුලි එතන ඒකට ക്ഷേම භූමියක් මේකට කාමකාරයක් ඒකට වෙන්න ඕන කියලා කාමවත් මෙහෙයුමකට නෙමෙයි කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම කියනවා මම කිසි කෙනෙක් ඒකට කරන්නේ මම ඒකට වෙන පාර කියලා දෙනවා. ඒ පුද්ගලයාම තීන්දුව කරන්නේ ඉඳපු විශේෂ කරකට ඒකට තියෙන සාන්ති කරකට අතර පැනින්න පනින්න වෙන්නේ සස්පෙන්ෂන් කියන බෙන්ස් කාර් එක නෙවෙයි. කාපට් කරු පාරක් නෙවෙයි. එතන තියෙන ලොකු අනුචුදායක තත්ත්වය. මේකොඩට සමච්චන්ස කියනවා සක්කාය කියලා. ඒකොඩට කියනවා නිවන කියලා. අපි ඒකොඩට යනකොට වැලැල්ලුවේ නැත්තම් ආයෙත් ඇවිල්ලා වැටෙන සක්කාය. ඒ නිසා කොට යනකොට ප්‍රීම වෙලාවේදී වැලැක්කලුව පුතෑනිය කිලිම නිවනට දෙවෙන්නේ ටිකක් තමයි පණිකා නිවනට කොට වෙන පුතක්කට එනවා. ඒක නිසා භාවනා කරන එක්කන ආශිවිෂ සම්පූර්ණ ඉන්න කෙනා මෙතෙන්ට එනකොට දැන් භාවනා මානසිකාරය අපි කියන එකට සංකල්ප කියලා. සංකල්ප වල පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා. පැහැදිලි විපරිණාමයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. වේගීමක් සිද්ධ වෙනවා. රූපාන්තරයක් සිද්ධ වෙනවා. පටන් ගන්න එක නම් හිතා ගන්නවත් බෑ. අර යුරේ ඉඳගෙන තීන්දුව කරන මිනිස්යාගේ මානසිකත්වය. එයාම නෙවෙයි ආ නොවෙන්නේ නොවෙන්නේ. මේ විපරිණාමයේ ජීවිතයක් ඇතුළත අත මැරෙන්නේ ඉස්සල්ලා කරන්න පුළුවන් වෙයි කියලා කිසි කෙනෙක් හිතුවේ කොහොමද මේකට විශේෂ සාධකවලදී දෙවි කෙනෙක් ඕනේ එහෙම නැත්නම් මතු පුජන මයිටි බුදුහාමුදුරුවනේ ඒ ස්වාමීන් වහන්සේලා ඉල්ල අපේ කොට දායි කියලා තම කවදා හරි දෙවන්නේ තීන්දුව කරන තාක්කල් ගමන යන්නේ තමන් තීන්දුවට එළමෙන සත්පුරුෂාශ්‍රය අවශ්‍යයි උපදෙස් අවශ්‍යයි ලැස්තිලා යන්න අවශ්‍යයි ඊට පස්සේ කරගෙන කරගෙන යනකොට ඇතුලෙන් වෙනවා. ඒ අවශ්‍ය ශක්තිය ඒක මේ ගුරු පඬිස් ස්වාමීන් වහන්සේ කියනෝට කියන්නේ මේ සෙනඟ මැද, ගෙවල් මැද තියෙන උස ගහක්. කපන්න ගියොත් හිතම හිතම කපුවත් දෙකක් කඩන්න තියක් උඩට. මිනිස්සුන්ට. එතෙන් කපන්න දක්ෂයි. ඒගොල්ලෝ කරන්නේ ගහ අයියේ තියෙද්දිම මුතුනට කපන්න ගන්නවා. තාම අපි අදලා හිර කරගන්නවා ඒ බාධා නැති පැත්තට හිර කරලා අපන කපද්දී අන්තිමට කතා කරන මට්ටමට කැපුවේ නැත්තම් කම්බෙන්න ඇතලා ගන්න ගියෝ කම්බි උඩට ඇදලා තියෙන කමේ කන්නොත් ගහන සම්පූර්ණ නිබ්බත ඒ වගේම ගහ කතා කරන මට්ටමට යනවා කමින් ඇත්ත නැත්නම් ගහකට ඕනේ පැත්තට. ඒක නිසා කමේ ඉගෙන ගන්න ගමන් එක්කෙනෙක් යවනවා ගහ ගන්න කියලා අල්ලුවටම ගහපන් කියලා කැපිච්ච කන්නේ අන්තිම කීරක වදින්න කතා කියලා. එතකොට ගහ කතා කරනවා කියන එකක් තියෙනවා. චිරිචිරි ගන්න පටන් ගන්නවා. එතකොට එයා කෑ ගහනවා කමේ ඉන්න අයට ගහ කතා කරනවා කියලා කීරි අම්බාම වෙනවා. එතකොට අනුර හම්බින් අතර ගන්නවා. ඒ කරුණ නැති පැත්තට. ඒ නිසා කල්ැතුම තමයි දැනගන්න ඕන මේ භාවනා කරන්නේ ලෙඩ රෝග සුව කරන්නවා. සල්ලි හම්බ කරන්නවා. රටේ තියෙන ෆැෂන් එක නිසාවත් වෙන කරදරයක් නිසා කියලා කිව්වොත් ඒ කියන්නේ කමේ දාලා නැහැ. නිවනට නෙවෙයි මේ වැඩේ යන්නේ. එතකොට කහොයතර වැඩේ ඉන්නේ. එනිසා එතන කලින් යොදව අධිෂ්ඨානය තියෙනවා මේ සියලු භෞතික සම්පත් හැරදාලා අභිනිෂ්ක්‍මණයක් කරලා මේ වැඩේ කරන්නේ මේ පුංචි ආබෙකට නෙවෙයි බුද්ධහමිත මහන්සලා විශ්ින් කරුණී සම්පතයි කියන දේශනාවට ලබන දෙයකට ඒක නිසා ඉතින් යනකොට ඒ ක්‍රමේ දාලා තියෙනවා වෙන විදිහකට කියනොත් මේ ශාසනික වැඩ වමතින් අල්ලන්න එපා අල්ලන්න දෝති මල්ලන්න ගෞරවයෙන් යුක්තව මේ භාවනා කරනකොට ලාභක අදහස් තියාගන්න එපා ලාභක අදහස් ඉෂ්ට වියේ අතුරු ඵලයක් අපි යන්නේ නිවනට එතකොට අපිට තියෙන්නේ ආධික ගහකතා කරනලාට කමෙන් අද මේක විතරයි. ඒවා මේ අපේ සිංහලෝ ඉස්සරහලා පුරුදු කරනව දක්ෂකම්. ඒසරි යෝගාවචරයට තේරෙයි. ඒ කෙලස් කඳ අඹාගෙන අඬාගෙන ඇදගෙන වැටෙන්න හදලා ඒකට කලින් දාව අධිෂ්ඨානය හැටියට. ඒ පැත්තට යනවා. ඒක නිසා යහසිසෝ සූත්‍රය ඕනම චරිතයකට කරනවා. රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ රාග චරිත ද්වේෂ චරිත බුද්ධ චරිත විතක්ක චරිත કોઈ කෙනාටම කෙලවර කමටහනක් මේක තියෙනවා ඒක බුදුචානන්සේ නාටකමක ස්වරූපයෙන් තමයි ඉදිරිපත් කරන්නේ ඒක නිසා අපි පටන් ගන්නකොට මුලින්ම පටන් ගන්නවා නැත්නම් ගියා වල කරපු වලිදා මැදින් පටන් ගන්නවා කියලා අපිට කියන්න බෑ දක්ෂ වෙලා තිබුණා සුදුසු වෙලේ තමයි මුලින් පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් තෙරපි නැති නම් මුල් මුල් ටික ඉක්මනට සිද්ධ වෙනවා. ඒ ටික දැක්ක. නැත්තම් මුල් මුල් දේවල් ගොඩක් වෙලා ගන්නවා. කොයි දේ කරත් ඉදිරියට තමයි යන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක ප්‍රතිඵල ලැබුවේ නැත. දැන් මේ මේ කාලේ මේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන අදහස්වත් ඇති කරගන්නේ කරයි. අද මේ යුගයේ මේ කාලේ විතරයි කරන්නේ. මෙතන වැඩි හිටියෝ ඉන්න සෑහෙන පිළිසක්. ඒ වැඩි හිටියෝ දන්නවා ඇති. මේ තවුරු 30කට හරලිය වෙනසලා මේ වගේ ආකාවිෂයක් තිබුණේ සාසනය. ඒ කාලේ මේ දැන් තින් කරගෙන මතුරු තියෙන මෛත්‍රී බුද්ධ ශාසනයට සුසු කරගන්න කියලා. ඒ වගේ දර්ශන ඉතිරි වෙච්ච සාධක. නමුත් අද වෙනකොට ඒක හනමිකයක් වෙලා තියෙනවා. ඒක බහුමතයක් කරලා තියෙනවා. බමුණු මතයක් කරලා තියෙනවා. වැඩ කරගෙන අපිට හම්බෙලා තියෙන වටිනා ප්‍රස්තාව කියන තක්ෂණ සම්පත්තිය. කවුරු හරි හිතනවා මේ ක්ෂණ සම්පත්තියේ වර්ග ભેදයක් තියෙනවා කියලා. යන නිසා පිළිමිනිසා, ත්‍රිපිටකේ දාන්න නිසා, නැති නිසා මොනම මහමකක් නැහැ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන පූර්ණ ප්‍රභාවය මතු කරලා දෙන්න පුළුවන් ශක්තිය තමයි සතිය. හැම චිත්තක්ෂණයක්ම නිවන් කරතෝ. හැම ඉරියව්වක්ම හැම චිත්තක්ෂණයක්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එකයි තියෙන්නේ බෑ කියලා හිතුවොත් බෑ. බෑ කියලා බැරිමලේ කියලා බැරිමලේ බෑ කියලා බැරිමලේ බෑ බෑ බෑ ලස්සන සින්දුවක් තිබයි කාර්යය ඇසේ තාජ්ජත් තොටගේ මේවා ඉතින් ඒකම තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ මේන් එහාට වෙන කිසි හෝනියමක් අපිට නැහැ අපිට අවශ්‍ය වෙලා තියෙන ඇගේ සංජානනය මේක මට පුළුවන් බැරි වුණත් මේවත් මැරෙන්නේ කොහොමද මෙවත් එනහිටි කොහොමදයි කියලා ඉදිරියට යන්න පටන් ගන්නකොට හැප්පෙන්න දෙයක් නැහැ. එතැයි හැකි සංඥාවෙන් තොරව භවනා කරනකොට ප්‍රතිඵල ලැබෙන්නේ ලැබුණ ප්‍රතිඵල අගය කරන්නේ ඒ නිසා භවනා කරනකොට ඕනේ යොතපතෝනේ නිකිපතා ආයෝයම අපේ දෘෂ්ටියේ අපේ සම්මා යොන්සුමස්කාරේ වෙනසකුත් සිද්ධ වෙන්න ඕන වෙනසක් උනාට පස්සේ තමයි තේරෙයි ඒ දෙක සිද්ධ වුණා නම් කියන්නේ භාවනාවේදී කාලසටහනට උරුණා යෝනිසමනිකාරයේ ඇති සංඥාන නිවන ලබන්න ඕනේ නෑ නිවනේ බුද්ධිය ලැබෙන නිවන ලැබනවා වගේ විවේකීව ජීවත් වෙන්න ඕන ඕම කාටත් මෛත්‍රී කරගෙන කාටත් එක විදිහට සලකගෙන ආපතිගත වෙන්නේ නැතුව ආතතියක් ආවම ආතතිය බව දැනගෙන කෙලෙසයක් ආවම කෙලෙස බව දැනගෙන දුකක් ආවම දුකක් බව දැනගෙන ඒක ඇඟේ දාගන්න නැතුව යන්න පටන් අරගත්තොත් මුචනාදිකන ඒ විදිහට මාව සීපත් කරලා මගේ ගුණ සීපත් කරලා බලක ණයට ගනින්න පස්සේ බිස්නස් හරියට පස්සේ ණයෝ මේ කල්පද ක්‍රමයට අනිදෙන ක්‍රමයක් මුතුන්තු කරලා තියෙනවා මුංගේ ඕන තරම් මං සල්ලි දෙනවා මං පිළිවන් හිතන ඕන තරම් සත්‍යක් ඇති කරගන්න. හරියට පස්සේ තාස්තුගේ මේ ක්‍රමයට අද්දුක ප්‍රත්‍යක්ෂයි හරියම ගාස්තුගේ ක්‍රමයට මලයාලි කුලිපම් කර දෙනු ලැබේ කියලා හිතනවා. ඒ මලයාලි ගුරුවන් තමයි මේක තියෙන්නේ. බෑ කියන මට්ටමින් කියොත් ඉතින් ඒ මනසට නරකක් වෙන්නේ නැහැ. ඔබුත් කියන තැනේ සාහති සංඥාව නිතිපත භාවනා කරන දෙක තමන්ගට ආඩ පස්සේ තමයි ගොඩක් වෙලාට ඉන්නේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන වරින් වර මනුස්ස අත්දැකීම් ලබන්නේ විදියට. මේ දෙක නැති කට්ටිය ඉන්නේ මනුස්ස ජීවිතයක් ගත කරන ගමන් කලාතුරකින් ආධ්‍යාත්මික අත්දැකීමක් ලබන්නේ විදියට. මේ කෝදට යන්නේ ඉස්සෙල්ලා ගලවුවා කොසෙන් එළියට ආවොත් සලබය අතර වෙනස තමයි. එතන ප්‍රාර්ථනා කරනවා යම් කෙනාට මේ වැත කරගන්න ආයෝජනය කරන විශාල ආයෝජනය ගැන කල්පනා කරලා තමන් දැනට ලක්තකේ කියලා අත්දැකීම් මහරහා පුළුවන් තරම් තමන් නිතිපතා පිළිවෙලකට භාවනා කරනවා පාඩක් කියවන්න නෙවෙයි කරන්නේ වෙන අතර එකලහක් ප්‍රතින හැකි සංඥාවක් කරගත්තා නම් අපි ස්ථිර වුණා කුසල වුණා පැවිදි වුණා නැති වුණා කොහෙද හිටියා පිපිච්ච මලක් වගේ. විකසිත වෙන මලක් වගේ අවදිමත් එනකම් අප්‍රමාද ජීවිත ගත කරන්න පුළුවන්. ඒ ආයත බුද්ධ ආදී උත්තරෙන් ආසලා කොහොම ඉන්නද? රහතනතර මේක කොහොමද කියලා ටික ප්‍රමාණ කරනවා. ඉතින් මේ මිනිස්සු අනිවාර්යයෙන් ඊට පස්සේ ඇදෙන්නේ එකතරම තමයි. ඇබ්බැහි එකතර තමයි. ඒ නිසා මේ අපේ දවසේ බණ එන්නත් මේ බණ දේශනා මාලා එනකම් මේ කරපු දවස් ගානක් වහනවා සියල්ලම සියලු දෙනාට මේ හැකි සංඥාව පිළිචේත් වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ දවසේ ධර්ම දේශනාවත් ඒ වගේම දේශනාවලිය නිමාව සටහන් කරනවා සියලු දෙනාටම සැලසීම උදා වේවා කියලා හැබැයි අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒතාවතාචාති ගාථා සජ්ජායනා කිරීමෙන් පෙනීන පෙනී උදව්පකාර කළ ශීල සත්පුරුෂයන්ට පින්කමති ශීල දෙනාට අනුමෝදනා ශීලයෙන් පින්කම්නීම සඳහා ඉත්තාවතාචනම් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ දීවා දුමෝදන්තු ඉත්තාවතා ධම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාති නමෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං ඥාති නමෝතු සුඛිතා ඉදං ඥාති නමෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ වාර සමාදමෝ සරං සමාවේ යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාත sadu, sadu. Sadu, sadu, anubodami. Sadu, anubodi, tambah. Sadu, anubodami, කමාමි කමිතබ්බං සුපත්තිත්තා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු Schio, tu soprattutto, soprattutto.